ආයුෂ බොහෝ වේවා. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රචාරවන්ත හිතවතුනි ඔබ සියලු දෙනාට. අපි අදත් අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරන් වහන්සේ විසින් රචිත බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථය උපයෝගී කරගනිමින් තමයි අද දවසේදී ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඔබ වෙත ගෙනීමට සූදානම්ින් ඉන්නේ. ඒ වෙනුවෙන් මැදිරියට වැඩමවා පදාළ නම කියන්නට අවසරයි අපේ හාමුදුරුවනේ අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරුවන් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අපි පසුගිය සතිය පුරාවට මේ බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් වගේම ඒ පිළිබඳව ගෙතනු කතා සහ ආශ්‍රිත කතා පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කරා. ඒ වගේම නුවණ මදකම නිසා වෙන්නේ නැති වෙන ගැටලු පිළිබඳව සහ නුවණ ඇති කරගන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කළා. අපේ හැමදෙරුවනේ අද දවසේදී මේ බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථය උපයෝගී කොට ගනිමින් ඔබ වහන්සේකින් මට අසන්නට තියෙන පළවෙනි පැනය මේ බුද්ධ නීති සංග්‍රහයේන දෙවෙනි උපදේශය මේ සියලු බුදවරුන්ගේ දේශනාව කෙසේනම් සිදුවන්නට ඇතිද මේ කියන කාරණා සම්බන්ධයෙන් දැනගන්නට. අත්තරම සරණයි හැම දිනාටම අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ ආරම්භ කළා අතිපූජනීය රේරුකානේ චන්දමල මහානායක ස්වාමීන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ අතර සුවිශේෂ ග්‍රන්ථයක් වන බුද්ධ නීති සංග්‍රහය පදනම් කොටගෙන ධර්ම සාකච්ඡාව ආරම්භ කළා පසුගිය සතියේ ඉඳලා. ඉතින් අද දවසෙත් අපි ඒක පාදක කොටගෙන මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ ශනිල්ක මහත්මයා මුලින්ම අපට යොමු කළේ උද නීති සංග්‍රහය දැක්වෙන දෙවන සදූපදේශය හැටියට දැක්වෙන්නේ සියලුම බුදුවරුන්ගේ අනුශාසනය. එතකොට ඒක බෞද්ධ හැටියට අපි කොයි කවුරුත් අහලා විතරක් නෙමෙයි කටපාඩමින්ම දන්නෝ සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසන. එතකොට මහානායක හාමුදුරුවෝ බුද්ධ නීති සංග්‍රහයේදී මේ ගාතාව උපුටා දක්වන්නේ දීඝනිකායේ මහා මහා ප්‍රදාන සූත්‍රයෙන් උන්වහන්සේ මේ ගාථා දේශනාව උපුටා දක්වමින් දෙවනි සදූපදේශයේ හැටියට දෙවන බුද්ධ නීතිය හැටියට මේ කාරණය මේ ග්‍රන්ථයේහි දක්වලා තියෙනවා. ඇත්තටම දැන් මේ කාරණේ ගත්තාම සනිල්ක මහත්මයා බෞද්ධෝ හැටියට මේ ගාතාව නොදන්නා කෙනෙක් නැති තරම්නේ තාම කලාතුරකින් කෙනෙක් ඉන්නට පුළුවන් ඒක ගැන ලොකු අදහසක් නැතිව නැත්තම් කුඩා දරුවාගේ පටන් සියලුම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු සියලු දෙනාම මේ බුද්ධාවාදය දන්නවා. ඒතකොට මේක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පමණක් නොවේ සියලුම බුදුරුන්ගේ අනුශාසනාව තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. දැන් මෙහි තියෙන විශේෂත්වය තමයි ශනික මහත්මයා බෞද්ධයෝ හැටියට දැන් අද කාලේ අපට එක් එක් ස්වාමින් වහන්සේලාගේ දේශනා අහන්නට ලැබෙනවා. එක් එක් ධර්ම ග්‍රන්ථ කියවන්නට ලැබෙනවා. දැන් මේ දැනුම හුඟා වැඩිපුර sannivedanaya වෙන කාලපරිච්ඡේදය තමයි මේ වර්තමාන කාලය. සමහර වෙලාවට අපට එපා වෙන තරමට දේවල් අපට sannivedanaya වෙනවා. ඒ කියන්නේ ධර්මදේශනා අහනකොට සමහර වෙලාවට විද්‍යුත් මාධ්‍යවල උදේ ඉඳන් රෑ වෙනකම්ම අපට ධර්ම දේශනා අහන්නට තියෙනවා. ඊළඟට මුද්‍රිත මාධ්‍ය ගත්තොත් දහම් පොතපත කෙලවරක් නැතුව තියෙනවා ධර්ම දේශන ධර්ම කර්ම සම්බන්ධ. ඊළඟට අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ගත්තන් පස්සේ ඒවැ මොහුණු පොතද එතකොට තවත් එක එක මිත්‍ර සංසදයන් ඇති කරගෙන ඒවා ඔස්සේ කෙලවරක් නැතුව අපට මේ ධර්ම කරුණු නිරන්තරයෙන් sannivedanaya කෙරෙනවා. ඉතින් මේ විදිහට අපිට එක දවසකට අහලා කියලා ඉවර කරන්න බැරි තරම් ප්‍රමාණයක් අපිට දහම් කරුණුම දවසකට ඇහෙනවා. ඒවත් එක්කලා අද මහජනයාට ඒකද කරන්න ඕන මේකද කරන්න ඕන ඒකද හරි මේකද හරි කියලා තෝර බේර ගන්න බැරි තැනකට අද හුඟක් දෙනාපත් වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ පිළිබඳව ගැඹුරු හැදෑරීමකට යනකොට කෙනෙකුට දැනෙනවා මේක ඉමක් කොනක් නැති සාගරයක් වගේ තථාගතයන් වහන්සේගේ දේශනාව. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් අර මේක කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කොයිකද හරි ඒකද මේකද තෝරගන්නේ අපි මොකද්ද කරන්න ඕන කියන මෙන්න මේ වගේ යම්කිසි වික්ෂිප්ත තත්වයකට අද බොහෝ බෞද්ධයින් පත් වෙමින් පවතී. ඒ බඳු සමාජයකට ඊටාම නිශ්චිත ගමන් මාර්ගයක් පෙන්වා දෙන ප්‍රධාන බුද්ධ උපදේශය තමයි මේ සබ්බපාපස්ස ගාථාවෙන් පෙන්වනවා. අපි ගොඩාක් වෙලාවට අපේ ධර්මදේශනාවලදී මතු කරන කාරණේ තමයි මේ සබ්බපාපස්ස ගාථාවෙන් කියවෙන කාරණේ. මොකද මේ මේ ගාථාවෙන් කියවෙන මේ කාරණා තුන හරියට තේරුම් අරගෙන පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ආයේ අරහා මුද්‍රෝ කියන එක මොකද්ද මේ හාමුදුරෝ කියන එක මොකද්ද ඒකද හරි මේකද හරි කියලා අපිට ඔළුව නිකන් තෝන්තු කරගන්න ඕනේ නැහැ. ඊටාම පැහැදිලිව බෞද්ධයෙක් හැටියට භික්ෂුවක් හැටියට හෝ ගිහියෙක් හැටියට හෝ අපි පුහුණු කරන්නට ඕන වැඩපිළිවෙල යා යුතු මාර්ගය මොකක්ද කියලා ඉතාම නිශ්චිතව දක්වලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධෝපදේශය බුද්ධානුශාසනය ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒ නිසා අපට නිශ්චිත ගමන් මඟක් පෙන්නනවා. මෙලව යහපත පිණිසත් පරලොව යහපත පිණිසත් නිවන පිණිසත්. එතකොට ඒකේ කාරණා තුනක් අපිට බැලූ බැල්මට පේනවා. නමුත් අපිට ඒක විග්‍රහ කරනකොට ඕනනම් කාරණා පහක් හැටියට ඒක පැහැදිලි කරගන්නට පුළුවන්. මොනවද දැක්වෙන කාරණා තුන? සබ්බ පාපස්ස අකරණං. පව්කම් වලින් වැළකීම. දෙවැනි එක කුසලස්ස උපසම්පදා. කුසල් වැඩි දියුණු කිරීම. තුන්වෙනි කාරණය සචිත්ත පරියෝධපණං සිත පිරිසිදු කිරීම. එතකොට දැන් මේක කුංචිම දරුවෙක් ගත්තොත් ඒ දරුවටත් මේක තේරෙනවා. ඒ දරුවා විසිනුත් මේක පුහුණු කරන්න පුළුවන්. හැබැයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අනුපිළිවෙලින් අරහත්ත්වයටපත් වෙන්නට ಗುಣධම් වඩන උතුමන් විසින් කුමක් කළ යුතුද කියලා අහුවොත් ඒත් කරන්න තියෙන මේ ටිකම තමයි. කුඩා දරුවා විසින් කරන්න ඕන මොකක්ද කියලා ඇහුවොත් පව්කම් වලින් වළකින්න, කුසල් කරන්න, සිත පිරිසිදු කරන්න කියන ඉතාම සරලව අපට කියන්නට පුළුවන්. ඒතර පව්කම් වලින් වළකිනවා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න එහෙම කියලා කියා දෙන්නට පුළුවන්. කුසල් දහම් කරන්න කියන්නේ දන් දෙන්න, පින් කරන්න කියලා කියා දෙන්නට පුළුවන්. ඊළඟට සිත පිරිසිදු කරගන්න කියලා කියන්නේ ඒකට සුසු භාවනාවක් කරන්න කියලා කියන්නට පුළුවන්. හැබැයි අර රහතන් වහන්සේ එහෙම නැත්නම් මාර්ගඵලලාභී උත්තමයන්ගේ තැනට ගියන් පස්සේ උන්වහන්සේලාටත් කරන්නට තියෙන්නේ සබ්බපාපස්සා කරනං කෙලස් ධර්ම දුරු කරන්නට. එහෙම නැත්නම් පාප ධර්ම, අසත් ධර්ම, ක්ලේශ ධර්ම, මානසික දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න. ඊළඟට කුසලස් උපසම්පදා කියන පස්සේ බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම, ගුණ ධර්ම ඒවා දිනු කරන්න. සචිත්ත පරියෝදපණම් කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධිය. ඉතින් ඒ නිසා අපිට මේක කාරණා තුනක් හැටියට ගන්නත් පුළුවන් ඕනනම් මෙහි තුන්වෙනි කාරණය පියවර තුනක් හැටියට හඳුනා ගන්නටත් පුළුවන්. තුන්වෙනි කාරණය මොකද්ද? සචිත්ත පරයෝදපන සිත පිරිසිදු කිරීම. සිත පිරිසිදු කිරීම සඳහා අපි වැඩ තුනක් පුහුණු කරන්නට ඕන. පළවෙනි කාර්යය තමයි සිතේ මතුවෙන දුර්වලකම් හඳුනාගෙන ටිකෙන් ටික බැහැර කිරීම. නීවරණ ධර්ම, කෙලෙස් ධර්ම, අසත් ධර්ම, දුර්ගුණ ආදී මොන වචනකින් හෝ හඳුන්වන මනසේ ජනිත වෙන දුර්වල මනෝභාවය. ඒවා හටගන්නේ කොහොමද? ඒවාට කවර හේතු ප්‍රත්‍යයෙන් දේවා වර්ධනය වෙන්නේ කියලා තේරුම් අරගෙන ටිකෙන් ටික ඒ දුර්ගුණ දුරු කරන්නට වෑයම් කරනවා නම් ඒ දුර්ගුණ අඩු වෙන අඩු වෙන තරමට තමයි සිත පිරිසුදු වෙන්නේ. දැන් මේ සචිත්ත පරියෝදපණං කියන වචනේ හුඟක් දෙනා වැරදි විදිහට අර්ථකථනය කරගන්නවා සිත দমনය කිරීම. සිත দমনය කිරීම කියලා අර්ථය ගත්තහම ඒකේ ලොකු ගැටලුවක් නෑ. හැබැයි පරියෝදපණං කියලා කියන්නේ দমনය කිරීම කියන අර්ථය නෙමෙයි. පරියෝදපති කියලා කියන්නේ පිරිසිදු කරන. ඒතර සිත පිරිසිදු වෙන්නට කරුණු තුනක් අපි පුහුණු කරන්නට ඕන. එයින් පළවෙනි එක තමයි මනසේ ගොඩ නැගෙන දුර්වලකම් හඳුනාගෙන ටිකෙන් ටික අඩු කිරීම. ඒ දුර්වලකම් අඩු කරන්න අඩු කරන්න දුර්ගුණ කෙලස් ධර්ම අඩු කරන්න අඩු කරන්න තමයි අපේ මනසේ පවිත්‍රතාවය ගොඩනැගෙන්නේ. දෙවැනි පියවර තමයි යහගුණ හඳුනාගෙන දියුණු කිරීම. කුසල ධර්ම, සද්ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම ආදී වශයෙන් දැක්වෙන කවර හෝ මානසික යහගුණ ඒවා තේරුම් අරගෙන ඒවා ඇති වෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන අනුක්‍රමයෙන් වර්ධනය කරන තරමට අපේ චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා. තුන්වෙනි පියවර තමයි ප්‍රඥාවෙන් ලෝක ධර්ම තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම. ඒ කියන්නේ දේවල් අනිත්‍යයි කියලා අපට ඇහුවහම තේරෙනවා. හැබැයි අපි කැමති කෙනෙක් මැරුණහම දුක හිතෙනවා. එතකොට අනිත්‍යයි කියලා දන්නවනම් ඇයිද ඒතනත්තා මැරුණහම චිත්ත පීඩාවක් ඇති දැනගෙන තිබුණට ඒකට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරලා නැහැ. අනාත්මයි කියලා දන්නවා සත්‍යයක් පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා දන්නවා. හැබැයි ලෝකේ හැම දෙයක්ම මං කැමති විදිහට පවත්වන්න තමයි වෑයම් කරන්නේ. ඒතර මම කැමති විදිහට සිදු නොවෙනකොට මට හිතනරක් යනවා. ඇයිද? මම කියලා කෙනෙක් නැහැ කියලා දැනගෙන තිබුණාට ඒ නැහැ කියන තැන තේරුම් අරගෙන ඒකට ඔරොත්තු දෙන්න මනසෙහි පවත්වන්න පුහුණු වෙලා නැහැ. එහෙමනම් තුන්වෙනි පියවර තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. එතකොට ඔය වැඩ තුනෙන් තමයි සචිත්ත පරියෝදපණං අපේ සිත පිරිසිදු වෙන්නේ. මොනවද වැඩ තුන? දුර්ගුණ හඳුනාගෙන මනසේ මතුවෙන දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්න ඕන යහගුණ හඳුනාගෙන දියුණු කරන්න ඕන ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවා අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න. එතකොට දැන් සබ්බපාපස්ස ගාථාවේ කියවන පළවෙනි කාරණා දෙක තමයි සබ්බපාපස්ස අකරණම් පව්කම් වලින් වැළකීම. ඒතකොට පව්කම් කියලා කිව්වෙන් පස්සේ අපෙන් ලෝකෙට සිද්ධ වෙන අනර්ථයක් වළක්වා ගන්න. දෙවෙනි පියවර තමයි කුසලස්ස උපසම්පදා ලෝකෙට යහපත කරන්නට පෙළඹෙනවා. ඊළඟට තුන්වෙනි පියවර හෝ ඊළඟ පියවර කිහිපය තමයි සිත පිරිසුදු කිරීම සඳහා කළ යුතු වැඩපිළිවෙල. සිත පිරිසුදු කිරීම සඳහා වැඩ තුනක් කරන්න ඕන. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්මතා අවබෝධ කිරීම. ඒ නිසයි මම කිව්වේ මේක කරුණු තුනක් හැටියට ගන්නත් පුළුවන්, කරුණු පහක් හැටියට ගන්නත් පුළුවන්. අර තුන්වෙනි කාරණේ අපි ප්‍රභේද කරලා හඳුනා ගන්නකොට ඔක්කොම කරුණු පහක් වෙනවා. මුල් දෙකයි එතන තුනයි. එහෙම නැත්නම් අපිට සරලව පොඩි දරුවෙකුට කියා දෙනවා නම් මෙතන කාරණා තුනක් හැටියට පැහැදිලි කරගන්න පුළුවන්. කරුණු තුනක් වශයෙන් හෝ පියවර පහක් හැටියට හෝ දක්වන මේ වැඩපිළිවෙල තමයි ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු සියලු දෙනා විසින් ප්‍රතඥයා විසිනුත් අරහත්ත්වයට පැමිණෙන ආර්යයන් වහන්සේ විසිනුත් අනුගමනය කළ යුතු එකම ගමන් මඟ මේ සියලු බුදුරුන්ගේ අනුශාසනාව හැටියට ඊටාම ඍජුව පැහැදිලිව දේශනා කළා. ඒ නිසා අද අපට විවිධ දහම් කරුණු අහන්න ලැබෙන්න පුළුවන්. ඒවත් එක්කලා මනස ව්‍යාකූල කරගන්නේ නැතිව දැනුම වැඩි කරගන්න බහුසුත භාවය ඇති කරගන්න අපි විවිධ දහම් කරුණු අහන එක හොඳයි. සුත්තමේ ඥානෙ දිනු කරගන්න. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන් පුහුණු කිරීම වශයෙන් අපි ඒකද මේකද කියලා දෝලණය වෙන්නට ඕනේ, වික්ෂිප්ත වෙන්නට ඕනේ. ඊටාම පැහැදිලි ගමන් මඟක් අපට උදුරු දේශනා කරලා තියෙනවා. පව්කම් නොකර ඉන්න කුසල් වඩව ගන්න, සිත පිරිසිදුව තබා ගන්න. සරලව කෙටියෙන් අපේ හාමුදුරුවන් වහන්සේ හරි අපූර්ව විදිහට මේ බුද්ධ නීති සංග්‍රහයේ එන දහම් කරුණු අර්ථවත් විදිහට ඔබට විස්තර කරනවා. අපේ හාමුදුරුවනේ මේ සියලු කාරණා පිළිබඳව අපි කතා කරනකොට අපේ හාමුදුරුවනේ කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මට හැමදාම සල්ලි නැහැ. මං දුප්පත්. මට මේ පොහසත් වෙන්න උවමනාවක් තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් යන්න පාරක් කැපෙන්නෙම නැහැ. මේකට මොකක් හරි බලවේගයක් තියනවාද? එහෙම නැත්නම් මේ පොහසත් වෙන්න මොන හරි සාධක තියෙනවද කියලා අපේ සමාජයේ බොහෝ දෙනෙට නැගෙන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්දිමල් අපේ නායක හාමුදුරන් වහන්සේ බුද්ධ නීති සංග්‍රහය කියන පොතේ උපදේශයක් විදිහට අරගෙන තියෙනවා. අපේ හාමුදුරනේ එහි සඳහන් වෙන්නේ පොහසත් වීමේ හේතු 6 පිළිබඳව. ඔව්. ඇත්තටම ශාන්තික මහත්මයා දැන් අපි මුලින් සිහිපත් කළානේ මේ බුද්ධ නීති සංග්‍රහයේ තථාගත ධහම ගොනු කරලා තියෙන ප්‍රධානම අර්ථය තමයි අර අපි පසුගිය සතියේ කතා කළ කරුණු පහ. ඒ කියන්නේ පැමිණි දුක් අඩු කර ගැනීම, අනාගතයට පැමිණෙන්නට තියෙන දුක් වළක්වා ගැනීම, තියෙන සැප සම්පත් පවත්වා ගැනීම, ඉදිරියට තව වඩාත් සැපසහගත ජීවිතයක් ගත කිරීම, මතු දුගතිගාමි නොවීම. කියන මේ ප්‍රයෝජන පහ තමයි ප්‍රධාන වශයෙන්ම කෙනෙකුට නිවන් දකින තෙක් සුවපත්ව ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට දැන් දහම අහන බොහෝ දෙනාට නිතර නිතර ඇහෙනවා නිවන සඳහා අවශ්‍ය කාරණා. ඒවා තමයි බුදුදහමේ මුඛ්‍ය પરමාර්ථ ප්‍රධාන කාරණා. දැන් සමහර වෙලාවට ධර්මදේශනාවකදී මේ ලෞකික කාරණා ගැන කතා කළාම ඇතැම් බණ අහන අයට ටිකක් රිදෙන අවස්ථාවක් තියෙනවා. අපි මේ ආවේ ගැඹුරු බණක් අහන්න, නිවනට ඉලක්ක වුණු බණක් අහන්න, ඔය නිකන් ලෞකික ජීවිතය සාර්ථක කරගන්නේව නෙමෙයි අපට ඕන කරන්නේ. එහෙම කල්පනා කරනවා. තව සමහරු කල්පනා කරනවා මේ නිවන් දකින්න ඉස්සලා ජීවත් වෙලා ඉන්න එපාය, කන්න බොන්න තිබිලා ඉන්න එපාය. ඒ සඳහා මගක් හදාගන්න ඕන. දැන් ওই පහුගිය අරගල කාලේ එහෙම අපි දැක්කනේ. ඒගොල්ලන්ට මේ නිවන් දැකීම සම්බන්ධ කතාවක් නෙමෙයිනේ මේ මේ ජීවිතයේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගැනීම සම්බන්ධවනේ අර්බුද මතු කරන්නේ. ඉතින් එතකොට ඇතම් කෙනෙක් නිවන ගැන කල්පනා කරනවා ඒ කියන්නේ නැවැත්ම. එතකොට ඒගොල්ලෝ පැවැත්ම මොකද්ද කියලා දකින්නේ නැහැ. සමහර කෙනෙක් පැවැත්ම ගැනම අරගල කරනවා. ඒගොල්ලන්ට විමුක්තියක් ගැන නිවනක් ගැන අදහසක් නැහැ. තථාගතයන් වහන්සේ මේ දෙපැත්ත ගැනම උන්වහන්සේගේ දේශනාවල පැහැදිලි කරනවා නිවන් දකින්නේ කොහොමද? නිවන් දැකීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මොකක්ද? ඊළඟට නිවන් දකින තෙක් සුවපත්ව පවත්වා ගන්නේ කොහොමද? එතකොට නැවැත්ම සහ පැවැත්ම. ඒතර පැවැත්විය යුත්තේ කුමක් සඳහාද? කා කොටාගෙන නසාගෙන මැරීගෙන කොහොම හරි මේක නඩත්තු කරගන්න නෙමෙයි. මේ නැවැත්ම සඳහායි පැවැත්ම. අන්නේ බව දැනගෙන පවත්වා ගන්නා ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ නීතිය හැටියට දක්වන්නේ අර කාම සුකල්ලිකාන යෝගයේහි ඇලිලා මට කන්න ඕන මට සල්ලි ඕන මට ඉන්ද්‍රිය පිනවන්න ඕන කියලා අර බටහිර ලෝකයේ දකින විදිහට ජීවිතයේ එකම පරමාර්ථය සැප විඳින එකයි සතුටින් ඉන්න එකයි කියන පදනමේ නෙමෙයි බුදුදහමේ සැපය සතුට පිළිබඳව කතා කරනවා ධනේපීම පිළිබඳව කතා කරනවා ඒ කුමක් සඳහාද ගුණ නුවණ දියුණු කරගෙන manussත්වය අවදි කරගෙන විමුක්තිය සඳහා ඉදිරියට ගුණධම් වඩන. ඒතර අන්න ඒ පදනමේ යම් කිසි කෙනෙක් ධනය උපයනකොට කවර ගුණාංග තිබිය යුතුද කියන එක තමයි මේ බුද්ධ නීතියෙහිදී උගන්වන්නේ. අපි අර පසුගිය සතියේ කතා කළානේ බුද්ධ නීති සංග්‍රහය සම්පාදනය කිරීම සම්බන්ධව මහානායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රස්තාවනාවේ පැහැදිලි කරලා තියෙන එක් කාරණයක් අර හිතෝපදේශයේ තිබුණු මේ එක්තරා දුරුපදේශයක්. එතකොට යහපත් උපදේශයක් හැටියට දෙන්නේ දුරුපදේශයක්. මොකද්ද ඒ දුරුපදේශය? යුද්ධ කරලා යම් කෙනෙක් මරණයටපත් වෙනවා නම් ඒ මැරෙන තැනත්තා දෙව්ලොව යනවා. එතකොට යුද්ධ කරලා දිනන කෙනාට ශ්‍රේයාකාන්තාවගේ සහාය ලැබෙනවායි කියන්නේ. එතකොට දැන් මේ වගේ காரணා යුද්ධයට කොළඹවනෝ හැබැයි සදාචාර සම්පන්නව ගත්තාම ධර්මානුකූලව ගත්තාම මහත් වූ අනර්ථයක් එකකින් සිද්ධ අන්න ඒ වගේ ලෝකයේ අද අපට පෙනෙනවා ධනෝපායන මාර්ග ඕනෑ තරම් පෙන්නනවා ආර්ථික කළමනාකරණය සම්බන්ධව ආර්ථික සංවර්ධනය සම්බන්ධව මුදල් ඉපයීම සම්බන්ධව ඉක්මනින් දියුණු වීම සම්බන්ධව විවිධ ක්‍රමෝපායන් අද සමාජයේ කෙලවරක් නැතුව අපට අහන්න ලැබෙනවා. හැබැයි හැම එකක්ම ධාර්මික ධනෝපායන ක්‍රම නෙමෙයි. මේ බුද්ධ නීතියේ තියෙන සුවිශේෂත්වය තමයි ධාර්මිකව ධනය උපයාගෙන මෙලෝ පරලෝ විනාශ කරගන්නේ නැතිව පැමිණි දුක් අඩු කරගෙන ඉදිරියට පැමිණෙන්නට තියෙන දුක අඩු කරගෙන පැමිණි සැපය ආරක්ෂා කරගෙන ඉදිරියට සැප සම්පත් ලබාගෙන දුගතියටත්පත් නොවන විදිහට ධනය උපයන්නේ කොහොමද කියන එකයි මේ බුද්ධ නීතියේදී පෙන්වන්නේ. ඉතින් ඒ සම්බන්ධව නායක හාමුදුරුව ඊටාම වටිනා කාරණයක් ජාතක පාළියේ අත්තස්සද්්වාර ජාතකයෙන් උපුටා දක්වනවා. හතරවෙනි ගාථාව හැටියට ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානු මතං සුතංච ධම්මානුවත්තීච අලීනතාච අත්තස්සද්්වාරා පමුඛා චලේති එතකොට මේකේ කරුණු හයක් කියවෙනවා ඒ කරුණු හය නායක හඳුරෝ මෙහි දක්වලා තියෙන්නේ පොහොසත් වීමේ කරුණු හය හැටියට එමේ අපි හඳුරන්නේ ඒ කරුණු හය පිළිබඳව මම හිතන්නේ අපි කිටි විරාමයක් අරගෙනම කතා කරගත්තොත් මම හිතන්නේ හොඳයි පින්නතුනේ අපි පොහසත් වීමේ හේතු සය පිළිබඳව තමයි අපි කතා කරමින් ඉන්නේ. කෙටි විරාමයකින් අනතුරුව මේ පිළිබඳව කරුණු විග්‍රහ කරමින් ඔබ වෙත ගෙනීමට සූදානම්. රැඳී සිටින්න. විරාමයෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ සුගත පද විවරණ ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් සමගින්. අපි හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි පොහසත් වීමේ හේතු සය පිළිබඳව තමයි අපි කතා කරමින් ඉන්නේ. ඇත්තටම ශාන්වික මහත්මයා දැන් මෙතන පොහසත් වීම කියලා කිව්වහම මුදල් සෙවීම විතරක්ම නෙමෙයි. කෙලෙක් පොහොසතෙක් කියලා කියන්නේ ඒක විවිධ ඊටාම පුළුල් අර්ථයක් තියෙනවා පොහොසත් වෙනවා කියලා කියන පස්සේ. එතකොට පොහොසත් කියන වචනය පාවිච්චි කරනවා හැකියාවන්ගෙන් පොහොසත් වෙන්නට පුළුවන්. ධනයෙන් පොහොසත් වෙන්නට පුළුවන්. ගුණයෙන් පොහොසත් වෙන්නට පුළුවන්. නුවණින් පොහොසත් වෙන්නට පුළුවන්. මේ විවිධ කරුණු වලින් එතනත්තා පොහසත් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ විවිධ කරුණු වලින් කෙනෙක් දුප්පත් වෙන්නටත් පුළුවන්. <laughs> එතකොට අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව එක අවස්ථාවක පැහැදිලි කරනවා මට හිතෙනවා මේ ලෝකේ ඉන්න ලොකුම පොහසතා මමයි කියලා. ඒ වගේම උන්වහන්සේ තව තැනකදී දක්වනවා මට හිතෙනවා ලෝකේ ඉන්න ලොකුම දුප්පතාත් මමයි කියලා. එතකොට අපේ කිරියුරු නායක හාමුදුරුවෝ එතනදි විමසනවා ඇයිද නායක හාමුදුරුවෝ එහෙම කියන්නේ? එතකොට නායක හඳුරෝ සිහිපත් කරනවා මට මේ ලෝකේ ඉන්න ලොකුම පොහොසතා මමයි කියලා හිතෙන්නේ පොහොසත් බව කියලා කියන්නේ යමකින් පරිපූර්ණත්වය. එතකොට මේ ලෝකේ ඉන්න බොහෝ පොහොසතුන් ගත්තහම ඒ කියන්නේ ධනයෙන් පොහොසත් වෙච්ච අය ගත්තහම ඒ හුඟක් දෙනාට කොච්චර ධනය තිබ්බත් ඒගොල්ලන්ගේ ජීවිතේ තව මොනවා හරි අඩුවක් තියෙනවා උදාහරණයක් ඇටියට ගත්තොත් ලෝකයේ ලොකුම ධනපතියා ගත්තොත් එහෙම ඒ තනත්තාට තවත් මදි. තව ඕන, තව ඕන. එතකොට ඒ නිසා අර රටපාල හාමුදුරුවෝ සිහිපත් කරන බුද්ධ දේශනාව ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාස. හැම තිස්සෙම ලෝකයා ඌණයි අඩුවක් තියනවා යාට. පිරিলা නැහැ. අතිත්තෝ තෘප්තියක් නැහැ. තණ්හා දාසෝ තණ්හාවට දාස වෙලා. එතකොට නැරෙනකම්ම මිනිස්සු අඩුවක් ඇතුව ඉන්න පිරිලා නැහැ. මහානායක හඳුර සිහිපත් කරනවා මට මේ ලෝකේ අසවල් දේ නැතය අසවල් දේ ඕනය කියලා තව දුරටත් මගේ මනස එහෙම අඩුවක් දැනෙන්නේ නැහැ. මට මෙන්න මේ දේ අඩුයි මේ දේ ඕන මේ දේ තිබුණා නම් හොඳයි කියලා මට මොකුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මට හිතෙනවා මේ ලෝකේ ඇත්තටම පිරිච්ච කෙනෙක් ඉන්නවනම් සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඉන්නවනම් පොහසත් වෙච්ච කෙනෙක් සම්පූර්ණයෙන් පොහසත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මට හිතෙනවා ඒ අය අතර මම කෙනෙක් කියලා. එතකොට තව දුරටත් ඌනතාවයක් නැති නිසා උන්වහන්සේ පොහසතුන් අතර සුවිශේෂ කෙනෙක් හැටියට. ඊළඟට උන්වහන්සේ දේශනා කරන්නේ මට හිතෙනවා මම මේ ලෝකේ ලොකුම දුප්පතයි කියලා. ඇයිද? දුප්පත්කම හැටියට ගත්තොත් දුප්පත් කියලා කියන්නේ දේවල් නැහැ කියන එකනේ. එතකොට අපි හිතමු යාචකයෙක් ගත්තා වුණත් ඉන්න ලොකුම දුප්පතෙක් ගත්තා වුණත් ඒ මිනිස්සයාටත් නැහැ කියලා කිව්වට මොනවා හරි තියනවා. <laughs> එතකොට අඩුතරමින් යාචකයා තමන්ගේ ඔලොගුවයි හැරමිටියයි හරි මේක මගේ කියලා හිතින් අල්ලගෙන ඉන්නවා. එතකොට ඔහු යමක් දැඩිව අල්ලගෙන ඉන්නවා නම් අඩු අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඔහු යමක් තියන කෙනෙක්. යමක් ග්‍රහණය කරගෙන ඉන්න කෙනෙක් කොච්චර දුප්පත් වුණත් මහානායක හඳුරෝ සිහිපත් කරනවා මම මේ ලෝකේ එහෙම මොකුත් අල්ලගෙන නැහැ මගේ කියලා අනුතරමින් මගේ පන්සල මගේ දායකයෝ මගේ ගෝලයෝ මේ අඳින පඳින සිවුර පවා මම මගේ කියලා එහෙම උපාදාන කරගෙන නැහැ ඒ නිසා මට කියලා මේ ලෝකෙ මොකුත් නැහැ එතකොට මේ ලෝකේ කිසි දෙයක් නැති කෙනා නම් දුප්පතා හැටියට හඳුන්වන්නේ මොකුත්ම නැති කෙනෙක් තමයි මම. ඒ නිසා මට හිතෙනවා ලෝකේ ලොකුම දුප්පතා මමයි කියලා. උන්වහන්සේ ඊටාම දාර්ශනික අර්ථයක් එහිදී පැහැදිලි කරනවා. මේ විදිහට මේ දුප්පත් බව පොහසත් බව කියන එක ධනය මත පමණක් රඳා පවතින කාරණයක් නෙමෙයි. ඉතින් යම්කිසි කෙනෙකුට හැබෑවටම පොහසත් වෙන්නට ඕන ඊට අවශ්‍ය කාරණා හයක් තමයි මේ අත්තස්සද්වාර ජාතකයේ පාදක කොටගෙන නායක හඳුරු මෙහිදී දක්වන්නේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානු මතං සුතංච ධම්මානු වත්තේච අලීනතාච අත්තස්සද්වාරා පමුඛා චලේති කරුණු හයක් එහි පැහැදිලි කරනවා උතුම් ලාභය වූ නිරෝගී බව ලැබිය යුතුය චාරිත්‍ර සීලේහි පිහිටිය යුතුය ගුණනුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබිය යුතුය. උගත්කම ඇති කරගත යුතුය. ධර්මයට අනුව හැසිරිය යුතුය. අලස නොවිය යුතුය. මේ සය දියුණුවේ උසස් හේතුහුය. එතකොට දැන් මේ පොහසත් වීමේ හේතු හය. දැන් මෙතන මේ සල්ලි හම්බ කරගන්නවා කියන එක විතරක් නෙමෙයි දැන් මෙතන කතා කරන්නේ. පොහසත් බව සඳහා යම් කිසි කෙනෙකුට අවශ්‍ය කරන උතුම් ලාභය වූ නිරෝගී බව ලැබිය යුතුයි. එතකොට නිරෝගීකම නැතිනම් ඒතනත්තාට අනෙකුත් මොන සම්පත් තිබුණා වුණත් ඔහුට ජීවිතය සුවදායක වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි කාරණේ හැටියට දක්වනවා නිරෝගීකම. ආරෝග්‍ය පරමා ලාභා. එතකොට නිරෝගීකම පරම කොටගෙන තමයි සියලු ලාභයන් පවතින්නේ. ඒ නිසා ලාභයන් අතර නිරෝගීකම උසස්ම ලාභයක්. ඊළඟට චාරිත්‍ර සීලේහි පිහිටිය යුතුය. චාරිත්‍ර වාරිත්‍ර කියලා සීලය දෙආකාරයෙන් දක්වනවා. වාරිත්‍ර සීලයයි කියලා කියන්නේ සනල්ක මහත්මයා නොකල යුතු දේ. චාරිත්‍ර සීලය කියලා කියන්නේ කල යුතු දේ. එතකොට දැන් මේක මේ තනි වචනයකින් කිව්වට චාරිත්‍ර සීලය කියලා කිව්වහම හරීම පුළුල්නේ. වාරිත්‍ර සීලය ගත්තහම ඒකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. දැන් වාරිත්‍ර සීලය තමයි සමාජයේ ගොඩාක් ප්‍රකට. සත් සත්තු මැරීමෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම. දැන් සීලය කියලා කිව්වහම අපි ගොඩාක් දෙනා ගන්නෙ ඔය කරන්න එපා එපා එපා කියන පැත්ත විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ නොකල යුතුයි කියන කොටසට අමතරව කල යුතු කොටසකුත් ඒ හැම එකක් එක්කම දේශනා කරනවා. දැන් අපි පළවෙනි ශික්ෂාපදයේ ගත්තොත් පානාතිපාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙර. අපි මේ තෙහෙත වැඩසටහන් වලදීත් මේවා සිහිපත් කරලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදය පියවර 6කින් යුක්තයි. එහි පියවර 3ක් නොකළ යුතු දේවල් පියවර 3ක් කළ යුතු දේවල්. එතකොට චාරිත්‍ර වාරිත්‍ර දෙක මෙතන තියෙනවා. එතකොට මොනවද නොකළ යුතු දේවල්? පානාතිපාතා පටිවිරතෝ, ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕනේ. මිහිත දණ්ඩෝ දඬු මුගුරු වලින් සතුන්ට හිංසා කිරීමෙන් වළකින්නට ඕන මිහිත සත්ත්වෝ සියුම් අවියාද වලින් සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න. ඒ තමයි නොකල යුතු දේ වාරිත්‍ර සීල. එහි චාරිත්‍ර සීලය තමයි ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පිත. පව් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙන. ඒක එක්තරා ගුණයක්. ඒ ගුණය මතු කරගන්නට. දයාපන්නෝ සත්වයින් කෙරෙහි දයාව ඇති ඇති බව. ඒක ගුණයක්. ඒක මතු කරගන්නවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්‍යයන් කෙරෙහිම හිතවත් බවක් ඇතුව කටයුතු කිරීම. ඒක ගුණයක්. එතකොට ඔය වැලකිය යුතු දේවල් වලින් වලකිනවා වගේම අර ගුණාංග ටික මතු කරගන්නට ඕන. කල යුතු දේ කරන්නට අන්න ඒ වගේ මේ සමාජයේ ජීවත් වෙනකොට අපට නිරෝගීකම අවශ්‍යයි. කුමක් සඳහාද? අප විසින් කල යුතු දේවල් හරියට කරන්නට. මොනවද කළ යුතු දේවල්? මිනිස්සෙක් හැටියට අපිට මනුස්ස භූමිකාවක් තියෙනවා. මනස උසස් කරගන්නට අප විසින් කළ යුතු දේවල් තියෙනවා. මොකද මේ ජීවිතේ අපි මිනිස්සෙක් හැටියට ඉපදිලා අනිත් අනිත් වැඩ මොනවා කර කර හිටියත් මැරෙනකොට ආවටත් වඩා පිරිහුණු සිතකින් නම් මැරිලා යන්නට සිද්ධ වෙන්නේ මිනිස්සෙක් හැටියට ඒ ජීවිතේ අර්ථවත් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ජීවිතයක අගය වටිනාකම මනින කරුණු තියෙන්න පුළුවන් දැන උගත්කම හැකියාව මිල මුදල් යාන වාහන නිරෝගීකම දීර්ඝාස පරිවාරය මේ නොඑක් දේවල් වලින් ජීවිතයක වටිනාකමක් ගොඩනැගෙනවා හැබැයි වටිනාකම වෙනයි අර්ථය වෙනයි මනුස්ස ජීවිතයේ අර්ථය තමයි මනුස්ස මනසින් උසස් එතකොට ඒතනත්තාට පෙර භවයෙන් මේ භවයට ආවට වඩා ස්වල්පයක් හෝ මනස දියුණු කරගන්නට පුළුවන් වුණොත් තමයි මිනිස්සෙක් හැටියට අර්ථවත් හැබැයි ධනය, බලය, නිලය, හැකියාව, පිරිවර මේ සියල්ලක් ඇතුව ජීවත් වෙලා මැරිලා යනකොට පිරිහුණු මනසකින් නම් නික්ම යන්නේ manussත්වයේ අර්ථය ගිලිහිලා. ඉතින් ඒ නිසා මිනිස්සෙක් හැටියට අපට අදාළ භූමිකාවක් තියෙනවා. මිනිස්සෙක් හැටියට මනස රැක ගන්නට, මනස දියුණු කර ගන්නට කල යුතු කොටසක් ඊළඟට මේ මනුස්ස ජීවිතේ ඉපදුනාට පස්සේ අපට වෙනත් වෙනත් භූමිකාවන් තියෙනවා. Taman ගිහියෙක්ද පැවිද්දෙක්ද? ඒ අනුව Taman විසින් කල යුත්ත නොකල යුත්ත වෙනස් වෙනවා. ඊළඟට ගිහි ජීවිතේ Taman මවක්ද? Taman දියණියක්ද? Taman බිරිඳක්ද? Taman ආයතනයක සේවිකාවක්ද? එතකොට එකම කාන්තාවට ওই විවිධ භූමිකාවන්හි කටයුතු කරන්න සිද්ධ වෙනවා සමහරට පැය කීපයක් තුන. ඒ සැමියා ඉදිරියේ බිරිඳ, දරුවා ඉදිරියේ මව, මව ඉදිරියේ දියණිය, ආයතනයේ සේවිකාව, හාමුදුරුවෝ ඉදිරියේ දායිකාව. එතකොට එකම කාන්තාව. ඇයි අපි මේ වෙන වෙන වචන වලින් හඳුන්වන්නේ? ඇය විසින් ඒ ඒ තැනදී කළ යුතු නොකළ යුතු දේවල් වෙනයි. ඇය බිරිඳක් හැටියට හඳුන්වන්නේ භාර්යාවක විසින් කළ යුතු නොකළ යුතු දේවල් ටික ඇය දැනගෙන කටයුතු කරනවා. ඇය මවක් කියන භූමිකාවට එනකොට ඒ ටික වෙනස්. ඇය සේවිකාවක් කියන තැනට එනකොට ඒ ටික වෙනස්. ඇය දායිකාවක් කියන තැනට එනකොට ඒ ටික වෙනස්. මෙන්න මේ විදිහට ඒ ඒ තැනදී ඇය විසින් කළ යුතු නොකළ යුතු දේවල් ටික තමයි ඇයගේ භූමිකාව වෙන්නේ. එහෙමනම් මේ චාරිත්‍ර සීලය කියන එක මුළු ජීවිත කාලෙම තනින් තනට තනින් තනට භූමිකාව අනුව කළ යුතු නොකළ යුතු දේ වෙනස්. එය තේරුම් අරගෙන කටයුතු කරනවා. ඒ ටික හොඳින් පවත්ව ගන්න තමයි අපට අර නිරෝගීකම වැදගත්. ඒතර අපි නිරෝගීව හිටියයි කියලා වැඩක් නැහැ. කළ යුත්ත නොකළ යුත්ත තේරුම් අරගෙන කටයුතු කරන්න බැරි නම් ඒ තනත්තා පොහසතෙක් වෙන්නේ නැහැ. අර්ථවත් ජීවිතයක් ගත කරන්න සමත් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවැනි කාරණේ තමයි චාරිත්‍ර සීලේහි පිහිටීම. ඊළඟට ಗುಣනුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබිය යුතුය. අපි මේ ලෝකයට එන්නේ ਸਰවඥ වෙලා නෙමෙයිනේ. අපි මේ ලෝකයට එනකොට සාංශාරික වශයෙන් ප්‍රගුණ කරපු යම්කිසි හැකියාවක් තිබුණා වුණාට අපිට තව ගොඩාක් වැඩෙන්නට තියෙනවා. අපි මේ manuss ලෝකයට පැමිණීමේ ප්‍රධානාර්ථය තමයි මනස සංවර්ධනය කර ගැනීම. ඒ සඳහා ගුණ නුවණින් වැඩි උතුමන්ගේ අවවාද අනුශාසනා අපි අනතිමානීව ලබන්නට ඕන ඒවා පිළිබඳව සුවචව ඒවා පිළිගන්නට ඕන ඒ වගේම අපි ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ඕන ඒ ඒ අනුව තමයි අපේ වත් පොහසත්නම් අපේ හැකියාවන් අපේ ගුණාත්මක බව සංවර්ධනය ඒ නිසා පොහසත් වීමේ දැන් සාමාන්‍යයෙන් ලෝකයා පොහසත් වෙන්නේ කොහොමද කියලා අහුවන් පස්සේ මේ සීලෙහි පිහිටන ඒවා මේ ගුණ උතුමන්ගේ අවවාද අනුශාසන මේවා අදාළ අදාළයි කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලෝ පොහසත් වෙන්න කියලා හිතන්නේ සල්ලි හොයන ක්‍රමය. කොහොමද වැඩිපුර සල්ලි හොයන්නේ? ඒ නිසානේ දැන් ඔය එක එක විදිහට මත් පැම් විකුණලාද, මත් කුඩු විකුණලාද, අවියාවුද විකුණලාද මොනවා කරලා හරි කමක් නැහැ අපිට සල්ලි හම්බ වෙනවා. සල්ලි වැඩිපුර ලැබෙනවා නම් අන්න එයා තමයි පොහසතා කියලා ලෝකෙ හිතාගෙන ඉන්නේ. එහෙම පොහසත් වෙන්න තමයි මඟ පෙන්වන්නේ. ඒ නිසා තමයි රේරුකාණේ මහානායක හඳුරු දක්වන්නේ ඒ බොහෝ නීති හදලා තිබ්බට ඒවා සදූපදේශ නෙමෙයි. ඒවා ගොඩක් තියෙනවා දුරූපදේශ. ඒ කියන්නේ මෙලෝ පරලෝ අනර්ථයට හේතු වෙන ඒවා. මෙලෝ පරලෝ යහපතට හේතු වෙන හැටියට පොහසත් වෙනවා නම් අන්නේ මග තමයි මේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. ඒ සඳහා නිරෝගීකම වැදගත් වෙනවා. ඒ චාරිත්‍ර සීලයේ පිහිටීම වැදගත් වෙනවා. ගුණ නුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබීම වැදගත් වෙනවා. ඊළඟට උගත්කම ඇති කරගත යුතුය. උගත්කම කුමක් සම්බන්ධවද? අපි උගතුන් වෙන්නට ඕන යම්කිසි ක්ෂේත්‍රයක අපි ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ ක්ෂේත්‍රය සම්බන්ධ උගත්කම විශේෂයෙන් අපිට තියෙනවා. උදාහරණයක් ඇටියට සනීප මහත්මයා දැන් මම පැවිද්දෙක්නේ. එතකොට මම පැවිද්දෙක් හැටියට මට ඕනම විෂයක් ඉගෙන ගැනීම වරදක් නෙමෙයි. ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි මට මහානකමට අදාළ කරුණු පිළිබඳව දැන උගත්කම නැති වුණොත් එහෙම අනිත් මොන උගත්කම තිබ්බත් වැඩ නැහැ. දැන් සමහර පැවිද්දෝ ඉන්නවා දේශපාලන විද්‍යාව කරලා තිනවා ආර්ථික විද්‍යාව කරලා තිනවා තව නොයෙක් නොයෙක් જાති කරලා තිනවා මහානකමට අදාළ බුදුහාමුදුරෝ දේශනා කළ විනය ප්‍රඥප්ති ටිකවත් හරියට ඒව පිළිබඳව හදාarලා නැහැ. එතකොට අර මොන දැන උගත්කම තිබ්බත් වැඩක් නැහැ. පැවිද්දෙක් හැටියට අසාර්ථකයි. එනිසා මෙතන දැනුගත්කමයි කියලා කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුගත්කම විශේෂයෙන් අනිත් ඒවා ගැන දැනගත්ත දැන ගැනීම වැඩි වෙන්නේ නැහැ. පැවිද්දෙක් හැටියට දේශපාලන විද්‍යාව දැන ගැනීම අපරාධයක් නෙමෙයි. ඒ දැනුම තියෙනවා නම් තමයි දේශපාලනඥයින්ට මඟ පෙන්වන්න පුළුවන්. ආර්ථික විද්‍යාව ගැන පැවිද්දෙකුට දැනුම තියෙනවා නම් තමයි සමාජයට මඟ පෙන්වන්න පුළුවන්. හැබැයි මහානකම ගැන දැනුම නැතුව අනිත් ඒවා ගැන දැනුම ඇති කරගත්තට ඒ ඒ පැවිද්ද පැවිද්දෙක් හැටියට සාර්ථක වෙන්නේ එනිසා ගිහියෙක් හැටියට ඒ ගිහියා යන ගමන් මඟ මොකක්ද? ඔහු ව්‍යාපාරිකයෙක්ද? ඔහු දේශපාලනඥයෙක්ද? ඒ වගේම ඔහු සමාජ උපදේශකයෙක්ද? ඔහු ගුරුවරයෙක්ද? ඔහු වෛද්‍යවරයෙක්ද? ඒතරේ තමන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධ ඔහුට දැන උගත්කම තියෙන්න ඕන. අනිත් ඒවා ගැනත් දැනගත් දැනගන්න ඕන. ප්‍රධාන වශයෙන් ඒක. දැන් අද රටේ දේශපාලනඥයෝ ගත්තන් පස්සේ වෙන වෙන ಜಾති ගැන දැනුම තිබ්බට දේශපාලනය පිළිබඳව ඒකට අදාළ ඥානය ඔවුන් සතුව කොතෙක් තියෙනවා. එතකොට ගුරුවරයෙක් උනන් පස්සේ Taman උගන්වන විෂය පිළිබඳව කොච්චර පුළුල් දැනුමක් ඥානයක් තියෙනවද? ඒ පිළිබඳව ලෝකයේ නව සොයා ගැනීම පිළිබඳව ඔහුගේ අවධානය යොමු වෙනවා. අන්න ඒ විදිහට මෙතන උගත්කමයි කියලා කියන්නේ Taman විශේෂයෙන් Taman නියෝජනය කරන ක්ෂේත්‍රය පිළිබඳව දැනුගත්කම විශේෂයි අවශේෂ ඕනෑම දැනුම් පද්ධතියක් පිළිබඳව දැනුගත්කම අපට ප්‍රයෝජනවත් වෙනවා වැදගත් වෙනවා ඊළඟට ධර්මයට අනුව හැසිරිය යුතුය මේක ඉතාමත්ම වැදගත් වෙනවා අපි පසුගිය සතියේත් කතා කළා ලෝකයේ දැනුගත්කම හැකියාව නැතිකමේ ප්‍රශ්නයක් නෙමෙයි අද වෙලා තියෙන්නේ දැනුගත්කම හැකියාව පාවිච්චි කරන විදිහ තේරෙන්නේ නැති ප්‍රශ්න ඒතරේ පාවිච්චි කිරීමේදී ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ මොකක්ද? පන්සල් යන එක බුදුන් වදින එක සිල් ගන්න එක විතරක් නෙමෙයි. ධර්මානුධර්ම ප්‍රතිපන්න කියලා කියන්නේ තමන් කටයුතු කරන ක්ෂේත්‍රය තුළ තමන්ටත් අනර්ථයක් නොවි අනුන්ටත් අනර්ථයක් නොවි දෙපසටම අර්ථ සම්පන්න විදිහට කටයුතු කිරීමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. දැන් මේ කාරණය බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී රාහුල පොඩිහාමුදුරන්ට දේශනා කරන රාහුල ඔබ යමක් කරනකොට කියනකොට සිතනකොට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මේන් තමන්ට අනර්ථයක් වෙනවද අනුන්ට අනර්ථයක් වෙනවද තමන්ට හෝ අනුන්ට හෝ අනර්ථයක් වෙනවා නම් ඒක නොකල යුත්තක් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවේ අර්ථ සම්පන්න නම් ඒක කල යුතු සත්ක්‍රියාවක් අන්න එහෙමයි ධර්මානුධර්මද නැද්ද කියලා තීරණය කරනවා. දැන් අද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ගාත් දෙනෙක් කියයි පන්සිල් රකින්න එක, පොයට අටසිල් රකින්න එක, පන්සල් යන එක, බණ අහන එක, භාවනා කරන එක, දන් දෙන එක. එතකොට ඒවා තමයි ගොඩක් වෙලාවට හුඟක් දෙනාගේ ඔළුවට එන්නේ. තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ආගමික කටයුතු ගැන විතරයි අවධානය යන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කිව්වොතම. ආගමික කටයුතු විතරක් නෙමෙයි. තමන් කරන කවර හෝ කටයුත්තක්. ඒක දේශපාලනයේද, ව්‍යාපාරද, එහෙම නැත්නම් ගුරු වෘත්තියද, මහානකමද, වෛද්‍ය වෘත්තියද ඒක නෙමෙයි වැදගත් ඒ තමන් තෝරාගත්තු ගමන් මඟ තුල තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි දෙපසටම අර්ථයක් වෙන හැටියට කටයුතු කරන්න තමන් දක්ෂද? දේශපාලනඥයෙක් හැටියට එහෙම කටයුතු කරන දක්ෂ නම් ඔහු ධර්මානුධර්ම ප්‍රතිපන්න වූ දේශපාලනයි. දැන් ඒ නිසා තමයි ධර්මාශෝක කියලා හඳුන්වන්නේ අශෝක රජුගේ පසු කාලයක. මුලදී ඡණ්ඩාශෝක. ඇයි ඡණ්ඩාශෝක කියලා කියන්නේ? ඔහුගේ ඡණ්ඩ පරුෂ බවත් එක්කලා ඔහුගේ එකම අරමුණ රජෙක් හැටියට දිග්විජය කිරීම. දිග්විජය කියලා කියන්නේ එක් එක් දිශාවන් ජය ගැනීම. එක් එක් රටවල් ජය ගැනීම. ඊට පස්සේ ඔහු ධර්මාශෝක වෙන්නේ ඔහුගේ පරිපාලනය ධර්මය මත පිහිටලා. Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන හැටියට අර්ථ සම්පන්න විදිහටයි මේ පරිපාලනය මෙහෙම. එතකොට දේශපාලනඥයා කටයුතු කරන්නේ ඔහු දේශ ඔහු කවදාවත් සමහරලාට මේ පොයට සිල් ගන්නට කියලා පන්සලකට යන්න අවස්ථාවක් නැති වෙන්නට පුළුවන්. නමුත් ඔහු පංචශීල ප්‍රතිපත්තිය පාදක කොටගෙන තමන් හසුරුවාගෙන යන්නා වූ ඒ දේශපාලන ප්‍රතිපත්තිය තුළ තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි කටයුතු කරන්න අර්ථ සම්පන්න විදිහට කටයුතු කරන්න සමත් වෙනවා නම් ඔහුගේ භූමිකාව තුළ ඔහු සීලවන්තයෙක්, ගුණවන්තයෙක්, නැනවන්තයෙක්, ධර්මානුධර්ම ප්‍රතිපන්න වූ තැනැත්තෙක් කියලා හඳුන්වන්නට පුළුවන්. එතකොට ව්‍යාපාරිකයා තමන්ගේ ව්‍යාපාරය තුළ නොකල යුතු වෙලඳාම් නොකොට කල යුතු වෙලඳාම් පමණක් කරමින් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවේ. දැන් කල යුතු වෙලඳාම් විතරක් කළයි කියලා එතනත් ධාර්මිකයි කියන්නත් බෑ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් සනිල්ක මහත්තයා දැන් අපි හිතමු දැන් ගොවිතැන ධාර්මික ධනෝපායන ක්‍රමයක්. හැබැයි ගොවිතැනේදී ඒතනත්තා හෙට වෙළඳපළට දාන පළතුරු ටික එළවලු ටික අද අර වස විස ගහලා කෘමිනාශක ගහලා ඊළඟට ඒව අර කොළ පාටට තියෙන්න ඕන ලස්සනට තියෙන්න ඕන ඉක්මනට කුණු වෙන්නේ නැතුව තියෙන්න ඕන වැඩි කල රඳව ගන්නට ඕන කියලා ඒවට අදාළ අර විස සහිත දේවල් යොදලා හෙට ගෙනihin වෙළඳපළට දානවනම් ඔහු හොඳාකාරවම දන්නවා මේකෙන් හානියක් වෙනවා. දැන් පහුගිය කාලේ අපේ හිතවත් වෛද්‍යවරයෙක් ළඟට ඇවිත් තිබුණා ගැහණු දරුවෙක් මේ අත්වල මේ ඇඟිලි කරු ඔක්කොම කුණු වෙනවා. ඉතින් මේකට විවිධ ප්‍රතිකාර කළාට හරියන්නේ නැහැ. පස්සේ වෛද්‍යවරයා අහලා තිබුණා මොකද්ද කරන රැකියාව කියලා. ඇහුවෙන් පස්සේ කියලා තියෙන්නේ සුපිරි වෙළඳ සැලක අර එළවලු පළතුරු අහුරන එක තමයි කරන්නේ. එතකොට මේ ඇඟිලි කරු ඔක්කොම කුණු වෙනවා. ඇයි අරවට අර කල් තබා ගන්නට ගහලා තියෙන වසවිස. ඉතින් එතකොට ඒවා මිනිස්සු කෑවහම ඉතින් එතකොට ගොවිතන කියන්නේ ධාර්මික ධනෝපායන ක්‍රමයක් තමයි. නමුත් ඒ තුල ධාර්මික බව රඳා පවත්වා ගන්නවද නැද්ද? එතකොට සේවකයන්ට අවශ්‍ය විදිහට පඩිනඩි ගෙවනවද නැද්ද? ඒ භාණ්ඩ මිලදී ගන්නා තැනැත්තාට සාධාරණයක් වෙනවද? ඒවා හොරට කිරනවද? හොරට මනිනවද? වංචා කරනවද? ජීවිත විනාශ වෙන හානි වෙන විදිහේ දේවල් ඒවට මිශ්‍ර කරලා දෙනවද? ඒතර ගොවිතන ධාර්මික වුණාට ඒවා පාවිච්චි කරන ක්‍රමය ධාර්මිකද නැද්ද කියන කාරණේ මත තමයි ඔහු ධර්මානුධර්ම ප්‍රතිපන්නද නැද්ද කියලා තීරණය. එහෙම නැත්නම් නොකල යුතු වෙලඳාම් වලින් අයින් වෙලා කල යුතු හොඳ වෙලඳාමක් කරපු පමණින් ඒතනත්ත ධාර්මිකයි කියන්නට බෑ. එතකොට අන්න ඒ විදිහට ධර්මානුධර්ම ප්‍රතිපන්න විය යුතුයි. ඊළඟට අනලස් විය යුතුයි අලස නොවිය යුතුයි තමන් තෝරා ගන්නා ක්ෂේත්‍රය කුමක් වුණත් ඒ ක්ෂේත්‍රය තුල තමන් උදාසීන නම් මන්දගාමී නම් ඒ ක්ෂේත්‍රයේ නව දැනුම් පද්ධති තමන් හඳුනාගන්නේ නැතිනම් ඊළඟට ඒ ඒ ක්ෂේත්‍රය තුල දියුණු වෙන නව ක්‍රමෝපායන් තමන් අත්හදා බලන්නේ නැත්නම් ඒ දන්න ක්‍රමය තුළ හෝ උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ බඳු කෙනෙකුට ඒ ක්ෂේත්‍රය තුල පොහොසතෙක් වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ කරුණු 6 පොහොසත් වීමේ හේතු හැටියට දක්වනෝ නිරෝගී බව, චාරිත්‍ර සීලෙහි පිහිටීම, ගුණනුවණින් වැඩි උතුමන්ගේ අනුශාසනා ලැබීම, උගත්කම ඇති කර ගැනීම, ධර්මයට අනුව හැසිරීම සහ අලස නොවි ක්‍රියා කිරීම කියන මේ කරුණු යම් කෙනෙකුට පොහොසත් වීමේ මේ ලෝක වශයෙන් දියුණු වීමේ උසස් කාරණා හැටියට දක්වලා තියෙනවා. එමේ බ්‍රහ්ම ගුරු වදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ සමගනේ ඔබ එක්කාසු වුණේ. අපේ හැමදෙරුවනේ අපේ හැමදෙරුවන් වහන්සේ ප්‍රකාශ කළ විදිහට, දේශනා කළ විදිහට අපිට දැනගන්නට තියෙන කාරණා බොහෝමයි. මේ හා සම්බන්ධව පොහසත් වීම කියන්නේ අපි මුදල්ම මත යැපීම නොව සියලු අංශයන් කෙරෙහි පොහසත් වීම කියන කාරණාව පිළිබඳව අපේ හැමදෙරුවන් වහන්සේ මනාකොට පැහැදිලි කොට දුන්නා. වගේම බුද්ධ නීති සංග්‍රහය ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් මහාචාර්ය අතිපූජ්‍ය රේරුකාණේ චන්දිමුල පෙනායක හඳුරන් වහන්සේ විසින් දේශනා කරන ලද සුරචිත විරචිත මෙම ග්‍රන්ථය ඔබගේ ජීවිතයට අපගේ ජීවිතයට කොතරම් ළඟින් ඒ හා අදහස් දැක්වීමේදී වටිනවාද කියන කාරණාව පිළිබඳව ඔබට මට අපට හැමදිනාටම දැනගන්නට දැකගන්නට පුළුවන්කම ලැබුණා. අපේ හැමදෙරුවනේ අදත් සිය සමාජචාලයේ ප්‍රධානත්වයෙන් ඔබ වහන්සේගේ වැඩමවීමෙන් සුගත පද විවරණ තවත් එක් අධීරක් මේ විදිහට ක්‍රියාත්මක වුණා. එහි නිමාව සනිටුහන් කරන්නටයි අපි දැන් සූදානම් වන්නේ. අපේ හාමුදුරුවන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එසේනම් ගුරු වදන් සිසු මුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහන අදට මෙතකින් නිමවටපත් වෙනවා. තවත් මෙවැනිම වූ වැඩසටහනකින් ධර්ම සාකච්ඡාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සියස රූපවාහිනී අධ්‍යක්ෂතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඔබ සියලු දෙනාටත් මේ පින් හේතු වාසනා වේවා කියන බලාපොරොත්තුවත් එක්ක සම්කන්නම වෙන්න. ඔබට තෙරුවන් සරණයි.